සාදු සාදු සාදු මහබෝසතාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ ධර්මයේ දේශනා කළා මටත් ප්‍රත්‍යක්ෂ වුණා එහෙනම් අසත් මගේ ආනාපාන කරනවා කනත් ආනාපාන කරනවා නාසය ආනාපාන කරනවා මේ දිවට දැනෙන සෑම රසයක්ම ශබ්දයක්ම වචනයක්ම ආනාපාන කරනවා කායික චර්යාව ආනාපාන කරනවා චෛතසිකය ආනාපාන කරනවා ආයතන අයෙන්ම ආනාපාන සති කරන්න පුළුවන් බව එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න දැන් ශ්‍රමණයෝ 6 දෙනෙක් එයා ශ්‍රවණය කරනවා. මානුන් 6 දෙනෙක් එකතු වෙලා භාවනා කරනවා. ආස්වාස ප්‍රාස්වාසයේ ශ්‍රමණයන් වහන්සේලා 6 දෙනෙක් නිරත වෙලා ඉන්නවා. කමඨාන් ගන්න බව තේරුම් ගත්ත මේ භාවනා යෝගියා ගොඩාක් සන්තෝෂයටපත් වෙලා සන්තුච්ච කෝච සුබරෝච කියන ඒ ගාථාවට අනුව ගොඩාක් සන්තෝෂ වෙනවා. එයා ප්‍රීතියෙන් පිරෙනවා. මේකට කියනවා පරම සුඛය කියලා. එහෙනම් පරම සාන්තියටපත් වෙලා, පරම ප්‍රීතියටපත් වෙලා, ලෝකෝත්තර සන්තෝෂෙන් එයා දැන් ඇස් වලින් හරියට කමඨාන වඩනවා, කනෙන් හරියට කමඨාන වඩනවා, නාසයෙන් හරියට කමඨාන වඩනවා, දිවෙන් හරියට කමඨාන වඩනවා, කයෙන් කමඨාන වඩනවා, සිතෙන් කමඨාන වඩනවා. එයා කල්පනා කරනවා මෙච්චර කාලයක් මං හිතාගෙන හිටියේ නායෙන් විතරයි මේක කරන්න පුළුවන් කියලා. නාසයෙන් නැතුවත් මේ වැඩේ කරන්න පුළුවන්. එහෙනම් මේ ඝනදෙනුවක් තමයි මෙතන තියෙන්නේ. ආස්වාසයක් ප්‍රාස්වාසයක් විතරයි තියෙන්නේ. ආස්වාසය කියන්නේ සංඥා ගන්නවා. ප්‍රාස්වාසය කියන්නේ ඒ සංඥාවට අදාළ කර්මයක් ගොඩනගලා ඒක බහිස්රාවිය කරනවා. එහෙනම් ඇයෙන් මං ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ආස්වාස කළාද? ඒකට අදාළ කර්මයක් නැවත ප්‍රාස්වාස කළාද? අන්න ඒකට අදාළවට මට ඉපදෙන්න වෙනවා. මේක ජීවත් වෙන්න වෙනවා. වයසට යනවා. ලෙඩ වෙනවා, මැරෙනවා, චක්‍රය හම්බුණා, පටිච්ච සමුප්පාදය හම්බුණා, අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානා විඥාන පත්‍ය නාම රූපා නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස කින මේ පටිච්ච සමුප්පාදය ප්‍රත්‍යක්ෂ කළාම එයා මාර්ගඵලලාභියෙක් පාටපත් වෙලා උත්මයෙක් පාටපත් වෙලා මේ ලෝකේ සෑම ගනුදෙනුවක් තුලම නිරෝධ කරන නිරෝධගාමිනී පටිපදාව තුලින් ධම්සප්පවතුන් සූත්‍රයට ප්‍රත්‍යක්ෂ වෙනවා. කල්පනා කරලා බලන්න මේ පුංචි ආනාපාන තුලින් මේ ආස්වාස ප්‍රාස්වාසය තුලින් තමන්ගේ මනස ශ්‍රවණය කරන බව තේරුම් ගත්ත භාවනා යෝගියා මේ ලෝකේ තියෙන 84000ම ප්‍රත්‍යක්ෂ කළා. එයා අරියත් බෝධියෙන් පිරිණිවන් පාන්න මට්ටමට එයා මේ කමඨාන නිමා කළා. කොහොමද මේක වුනේ? තමන් මේක අවබෝධයෙන් කරන්න ඕනේ. තමන් මේක අවබෝධයෙන් යුතුව ප්‍රඥාවෙන් යුතුව මේක වඩන්ට ඕනේ. ශාස්ත්‍ර වංශයේ කමඨාන් අවවාද අනුශාසන අරියට පිළිපදිමින් මේක වඩන්ට ඕනේ. එහෙනම් ඒ උත්තමයා දන්නවා තමන්ගේ ඇස් වලින් මේ ගන්නා වූ නාම රූප හැම එකක්ම සංඥා හැම එකක්ම කර්මයක් අදලා එළියට දැම්මොත් ඒකට බයිස්රාවිය ඒ බයිස්රාවිය නිසා අපට දුකක් ඇති වෙනවා. ඒ කියන්නේ ඉපදීමක් ඇති වෙනවා. කනට ඇතුල් වෙන හැම එකක්ම ඇතුල් කරගෙන නිර්මාණය කරලා ඒ බයිස්රාවියක් එළියට දැම්මාම මේ බයිස්රාවිය කියන්නේ දුක අනිවාර්යයෙන්ම අපට ඉපදීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් Tamanට මේ කර්ම ගොඩනැගිලා Taman මේ සසරේ යන බව භවයේ පවතින බව තේරුම් ගත්ත ගමන් එයා දන්නවා මේ හැම එකක්ම නවත්තන්න ඕනේ. දැක්ක දේ දැක්කා විතරයි, ඇහිච්ච දේ ඇහුණා විතරයි, ගන්ධය දැනුණා විතරයි, රස දැනුණා විතරයි, කයට ඇඟීමක් දැනුණා විතරයි, සිතිවිල්ලක් සිතුණා විතරයි කියන දාරුකීරිය මහරහතන් වහන්සේ වඩපු කමඨාන වඩනවා. දැන් එයා නැවත ඇස් දෙක පියාගෙන කියනවා ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයෙම ආනාපාන සතිය කරන්න පුළුවන් ආනාපාන වඩන්න පුළුවන් ශ්‍රමණයෝ අය දෙනෙක් ඉන්නවා. අය දෙනාම එක හදවතින් එකම භාවනා වඩනවා කියන ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අරගෙන එයා ඇයුණා විතරයි මේ දැක්කා විතරයි දැනුණා විතරයි ඇඟුණා විතරයි සිතුණා විතරයි කියන මේ ක්‍රමයට එයා ආස්වාසයේ දැනුණා පමණයි ප්‍රාස්වාසයේ දැනුණා පමණයි ආස්වාසයේ දැනුණා පමණයි ප්‍රාස්වාසයේ දැනුණා පමණයි ආස්වාසයේ දැනුණා පමණයි ප්‍රාශ්වාසයේ දැමුණා පමණයි කියන එක වඩනවා. ඒ කියන්නේ මොකද්ද? එයා නිකම්ම නිකං ගාක් ගලක් වාගේ ඉන්නවා කර්ම ගොඩ නැගෙන්නේ එහෙනම් කර්ම ගොඩ නැගෙන්නේ නැතුව භාවනා කරන ක්‍රමේ අහුවෙනවා. දැන් එයාට තේරෙනවා. එහෙනම් මේ චෛතසිකය පවතිනවා. පවත්ම නැවතුවා. ක්‍රියා කරනවා. ක්‍රියාව නැවතුණා. ඒ කියන්නේ මම ඉපදීම නැවතුවා. එදා අඟුලිමාල නැවතුණා. තථාගතයන් වහන්සේ නැවතුණා. අසූමා ශ්‍රාවකයෝ නැවතුණා. සාදු සාදු සාදු මේ ස්ථානයේ මමත් නැවතුණා කියලා තේරුම් ගන්නකොට එතන නැවතිච්ච කෙනා කවුද බලනකොට නැවතිච්ච කෙනා නෑ එයා අරියත් බෝධියට සමවැදිලා එහෙනම් මේ සිතේ ක්‍රියාකලාපේ නැවතුනොත් විතරයි අපට අරියත් වෙන්න පුළුවන් මේ සිතේ ගනුදෙනුව නැවතුනොත් විතරයි කර්මය නැවතෙන්නේ එහෙනම් කර්ම ඇදීම නැවතුනොත් අපි සසර දුකෙන් එතර වෙනවා සිත නැවතුනොත් සසර දුකෙන් එතර වෙනවා. එහෙනම් මේ ක්‍රමවේදය අවබෝධ වෙන්න මේ ආයතන අය තුලින්ම ශ්‍රමණියෝ අයදෙන එක අපි දකින්න ඕනේ. එහෙනම් ආයතන අයෙන්ම තමන්ගේ මනස ශ්‍රවණය කරන්න ඕනේ. මේ දකින දේ නාමයක් නෙමෙයි රූපයක් නෙමෙයි. මේ දකින්නේ මගේ සිත. ඇයි තමන්ගේ සිතින් දකින්නකොට මේ ගස්වල තියෙන ලී වර්ග අඩිගාන පේනවනම් මේ ගයේ උසමාත පේනවනම් ඒ ගයෙන් ගන්න පුළුවන් gedī පළදාව පේනවනම් ඒ ගයෙන් සෙවණෙන් ගන්න පුළුවන් වැඩ ටික පේනවා නම් ඒ ගා දකින්නකොට කරදරයි මේක කපලා ගිනි තියන්න ඕනේ කියලා द्वේෂය ඉපදෙනවා නම් මේ ගා දකින්නකොට මොනවද දැක්කේ Tamanගේ සිත Tamanට ඇයෙනකොට තරහා ඇති වෙනවා නම් Tamanට ඇයෙනකොට ලෝභය ඇති වෙනවා නම් යමක් ඇයෙනකොට රාගයක් ඇති වෙනවා නම් මොකවත් ඇයිලා නැහැ මේ ඇයිලා තියෙන්නේ Tamanගේ සිත Taman කවුද කියන එකයි මේ අහලා තියෙන්නේ එහෙනම් Tamanට මේ දිවට යම්කිසි රසක් දැනෙනකොට ලුණු රස දැනුණාද, ඇඹුල් රස දැනුණාද, තිත්ත රස දැනුණාද, කාට රස දැනුණාද, පැණි රස දැනුණාද? නෑ, මොකවත් දැනලා නෑ. මේ දැනුනේ Tamanගේ සිත එහෙනම් රාතන් වහන්සේ නමකට තථාගතයන් වහන්සේ නමකට කවදාවත් මේ රස දැනෙන්නේ හේතු උන්වහන්සේලා රසවලට අවු වෙන්නේ නැහැ. කවදාවත් මේ රසකාමයට උන්වහන්සේලා ගොදුරු වෙන්නේ ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා නිරෝධ කරලා ඉවරයි. එහෙනම් අපට මේ රස රස ප්‍රත්‍යක්ෂ වෙනවා නම් තාම කෙලස් තියෙනවා. එහෙනම් මේ දැනෙන රස මොනවද? Tamange සිත. එහෙනම් Tamanට සිතවිල්ලක් ඇති වෙනවා නම් ඒ සිතවිලි වලට අපි කියනවා බලන්නකෝ රාග සිතවිල්ලක් ඇති වුණා, ලෝභ සිතවිල්ලක් ඇති වුණා, මෝහ සිතවිල්ලක් ඇති වුණා. නෑ, ඒක සිතවිල්ල නෙමෙයි. ඒක තමයි Tamange සිත. එහෙනම් Tamanට යමක් ඇඟෙනවා බලන්නකෝ මට මේම ඇඟීමක් ආවා, කරුණා ඇඟීමක් ආවා, දයා ඇඟීමක් ආවා. මෛත්‍රී ඇඟීමක් ආවා සෙනෙහසේ ඇඟීමක් ආවා නෑ ඒක තමන්ගේ සිත එහෙනම් අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින් තමන්ගේ සිත දකින්ට ඒ භාවනා යෝගියා සමත් වෙනවා එයා ගොඩාක් දක්ෂ වෙනවා ගොඩාක් වඩාත්ම දක්ෂයෙක් වෙනවා එයා ආයතන හය තුලින්ම තමන්ගේ සිත දකිනවා ඒ හැම දෙයක්ම පේන බව, ඇහෙන බව, ඇඟෙන බව, සිතෙන බව දැනගෙන එයා ආස්වාස ප්‍රාස්වාසය තුලින් ගනුදෙනුවක් වෙනවා. ඇස් වලට පේන රූප වලින් ගනුදෙනුවක් වෙනවා. කන් වලට එන ශබ්ද වලින් ගනුදෙනුවක් වෙනවා. ගන්ධයෙන් ගනුදෙනුවක් වෙනවා. රසයෙන් ගනුදෙනුවක් වෙනවා. ස්පර්ශයෙන් ගනුදෙනුවක් වෙනවා. සිතවිලි වලින් ගනුදෙනුවක් වෙනවා. මේ ගනුදෙනුවෙන් කර්ම හැදෙනවා. එයා මේ ගනුදෙනුව ඇදෙන්නේ කොහමද? කර්ම ඇදෙන්නේ කොහමද? මේවත් එක්ක අභිභවාගෙන බලාපොරොත්තුත් එක්ක මේවා අනුමත වුණොත් තමයි වෙන්නේ අනුමත කරන්නේ දැක්ක දේ දැක්ක තැනින් නවතිනවා අනුමතයක් කරන්නේ ඇයිච්ච දේ ඇයිච්ච තැන නවත්තනවා අනුමතිය දෙන්නේ නැහැ දැනෙන දේ දැනිච්ච තැනින් නවතිනවා ඇඟෙන දේ ඇඟිච්ච තැනින් නවතිනවා සිතෙන දේ සිතිච්ච තැනින් නවතිනවා අනුමත කරන්න බලාපොරොත්තු වෙන්න අනාගතය ගැන මොකවත් අදන්නේ නැහැ. ඒ නිසා ඒ ආයතන හයම විවෘතව තිබුණාට ඒකේ ක්‍රියාකාරීත්වයක් තිබුණාට නිෂ්පාදනයක් නැහැ. කර්ම හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා එයා නැවතිච්ච කෙනෙක්. එයා මේ ලෝකයේ සසර දුක නිවිච්ච කෙනෙක්. සංසාර විමුක්තියටපත් වෙච්ච කෙනෙක් කියලා කියනවා.